මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව බොහෝ දෙනා නරඹන බොහෝ දෙනා ප්‍රිය කරන වැඩසටහනක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසාම දේශීය වශයෙන්ද විදේශීය වශයෙන්ද වාසය කරන පින්වතුන් බොහෝ දෙනා මේ වැඩසටහනට දායකත්වයේ ධර්මින් මේ ධර්ම දානමය කුසලය සිදු කරන්නට වෑයම් කරනවා. බොහෝ දෙනාගේ සිත්වල තියෙන සැක සංකා විචිකිච්ඡාවන් දුරු කරන්නට සමත් වෙච්ච බොහොම ප්‍රායෝගික වැඩසටහනක් බවට අපේ මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව පත් වෙලා තිබෙනවා. ඉතින් අද දවසේත් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ අපි හැම දෙනාගේම ජීවිතයට බලපාන විශේෂ සංයෝජන ධර්මයක් වන උද්ධච්ච කියන සංයෝජනය පිළිබඳව සාකච්ඡා කරන්නේ. ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සමගින් දිගින් දිගටම සම්බන්ධ වෙච්ච දෙන්නතුන් දන්නවා. අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ සත්වයා සසරට බැඳලා තබන්නට හේතු වන ප්‍රධාන සිතිවිලි 10ක් ඒවත් දස සංයෝජනයන් පිළිබඳව කියලා. මේ දස සංයෝජනයන් අතරේ අරහත් ඵලය තුලින් ප්‍රහාණය කරන්නට යෙදෙන සංයෝජන උද්ධම් භාගීය සංයෝජන හැටියට අපි හඳුන්වන ඒ සංයෝජන අතරේ උද්ධච්ච කියන සංයෝජනය තමයි අද සාකච්ඡාවට බඳුන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. කිසිදු පරිදි අද ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කරලා ඔබට අපට ඇති වෙන දහම් ගැටලු ප්‍රශ්න විසඳන්න පිළිතුරු ලබා දෙන්න තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ අප කෙරෙහි කරුණාවෙන් බෙදා දෙන්නට සූදානමින් වැඩ සිටින අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති විචිත්‍ර ධර්ම කතික ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අපේ අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අපේ හාමුදුරනේ. අපි හාමුදුරනේ අපි අද සාකච්ඡාවට බඳුන් කරන්න බලාපොරොත්තු වෙන්නේ උද්දච්ච සංයෝජන ධර්මයේ පිළිබඳව. අපි දන්නවා අපි හන්නේ පංච නීවරණ ධර්මයන් තුලත් කියවෙන විග්‍රහ වෙන නීවරණ ධර්මයක් තමයි උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ. ඒතර දස සංයෝජන ධර්ම හඳුන්වන තැනදී මේ කියන සංයෝජන ධර්මයේ හඳුන්වනවා එතන උද්දච්ච කියන නමින් විතරයි හඳුන්වන්නේ. අපි හඳුන්වන්නේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගැනීම වශයෙන් උද්දච්ච සංයෝජනය ගැන කෙටි හැඳින්වීමක් සිදු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. කෙරුවන් සරණයි. අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ සඳකිත්ති ස්වාමීන් වහන්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඉහිපත් කරපු විදිහට අද අපේ සාකච්ඡාවට අපි බඳුන් කරන්නේ දස සංයෝජන අතුරෙන් උද්දච්ච සංයෝජන පිළිබඳව. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඇත්තටම ඉහිපත් කළා අපි මේ උද්දච්ච නීවරණය පිළිබඳව මීට කලින් කතා කළා. ස්වාමීන් වහන්සේ මේ නීවරණයම තමයි එතන ආවරණයක් මෙතන බැඳීමක්. කෙසේ වෙතත් මේ උද්දච්චය කියලා කියන්නේ නොසන්සුන්කම. සිතෙහි විචිරිච්ච ස්වභාවය. ඉතින් මේ විචිරිච්ච ස්වභාවය තියාගෙන ස්වාමීන් වහන්සේ අපිට කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මෙතනදී අපේ ශ්‍රාවකයන්ට විශේෂයෙන් පැහැදිලි කරන්න ඕන දැන් අනාගාමී තත්වයටත් ගියාට පස්සෙත් මේ උද්දච්චය හිතේ ක්‍රියාත්මක වෙනවා. හිතේ ක්‍රියාත්මක වෙනවා. එහෙමයි. ඒක බොහෝම සියුම් වශයෙන් දැන් සාමාන්‍යයෙන් පුතත්ජන කෙනෙකුට තියෙන ස්වභාවය නෙවෙයි. ඒ වගේම සෝතාපන්න සකදාගාමි ඒ පුජ්‍යලයකට ඒ මාර්ගඵලලාභීකට තියෙනටත් වඩා අනාගාමි මාර්ගඵලලාභී. ඉතින් ඒක එන්න එන්න ක්‍රමානුකූලව සියුම් වීගෙන යනවා. සියුම් වීගෙන යනවා. ඉතින් මෙතන ස්වාමීන් නිවන දක්වාම මේ උද්දච්චය පවතිනවා කියලා කියන්නේ මේක සාමාන්‍ය පුතත්ජන කෙනෙකුට හිතා ගන්නවත් බෑ. එහෙම. අපි මේක කලිනුත් එක මතක් කරලා තියෙනවා මට මතක් වෙන්නෙම අනුරුද්ධ මහරහතන් වහන්සේ. එහෙම. අනුරුද්ධ මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් උන්වහන්සේ මාර්ගඵල ලැබලා හිටියේ නමුත් නිවන් අවබෝධ කරලා තිබුණේ නැහැ. ඉතින් මොන දිවස් නැත්තංගෙන් අග්‍ර තානාන්තර ලැබු උත්තමයන්නේ. එහෙම. ඉතින් මේ ස්වාමීන් වහන්සේ පවා දවසක් සාරිපුත්‍ර මහරහතන් වහන්සේට වදාළ ඉතින් මට ආත්ම දහසක් දිවසින් දකින්න පුළුවන්. ඊළඟට මට හොඳට වීර්යය තියෙනවා, මගේ සිහිය තියෙනවා. ඒ තාම මට ආශ්‍රව නැති කරන්න බැරි වුණා. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ වදාළේ පින්වත් අනුරුද්ධයන් වහන්සේ ඔබ වහන්සේගේ හිතේ මේ වෙලාවේ තාම සිවුම් වශයෙන් මේ සංයෝජන පවතිනවා. එහෙමයි. ඒ මොකද දැන් දිවසින් ආත්ම දහසක් බලන්න පුළුවන් කියලා ඒ කියනකොට මෙතන මාන්නේ තාම සියුම් වශයෙන් තියෙනවා. ඊළඟට මගේ වීරිය හොඳයි, මගේ සතිය හොඳයි, මට මේක පුළුවන්, මගේ මේ ශක්තිය තියෙනවා. ඔය තියෙනවා තියෙනවා කියන එක තුල ඔන්න ඔය නොසන්සුන්කම තියෙනවා. ඒ කියන්නේ උද්දච්චය තියෙනවා. ඒක අපි සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නත් බෑ. අවසර අපි යන්නේ දැන් මෙහෙම මම ප්‍රශ්නයක් අහුවොත් දැන් කවුරු හරි කෙනෙක් තමන්ගාව තියෙන සීලයක් ගැන හෝ තමන් භාවනාවෙන් කිසියම් දියුණුවකට පත්වීම පිළිබඳව හෝ කිසියම් සතුටක් ඇති කරගන්නවා. ඒ සතුට ඇති කරගෙන තව කෙනෙක් එක්ක ඒක කියනවා. එතකොට එහෙම කීමත් අකුසලයක්ද එහෙම නැත්නම් අකුසලයක් නොවේ කොහොමද එහෙම ප්‍රකාශයක් කරනව නම් කරන්නේ? සාමාන්‍යයෙන් එතන දැන් අපි කෙනෙක් සීල් ගුණ පුරන කෙනෙක් සීලය ගැන ප්‍රකාශනයක් කරනවා නම් සතුටෙන් අකුසලයක්ම වෙන්නේ නැහැ. එහෙමයි. ඒතර චේතනාව තමයි සාමාන්‍යයෙන් මේක බොහෝම සියුම් වශයෙන් වංචනික ධර්මයක්. තාම සියුම්. සමහරලාට තමන්ගේ සීල් ගුණය ගැන තමන් ප්‍රතිපත්ති පුරන ආකාරය ගැන තමන්ගේ ශිෂ්‍යයන්ට තමන්ගේ ශ්‍රාවකයන්ට මතක් කරනවා මෙන්න මෙහෙමයි සිල් ගුණ පුරලා තියෙන්නේ කියලා ඒක ඒ චේතනාව තිබුණොත් අනේ මං වගේ මේ ඇත්තමොත් මේ විදිහට සිල්ගුණ පුරන්ඩ මගේ මේ කතාව උපකාරයක් වෙයි කියලා හිතාගෙන උත්තර පිරිසිදු චේතනාවෙන් කිව්වොත් එතන කුසලයක්. ඒක නිර්ආමිෂ ප්‍රීතියෙන් නිර්ආමිෂ ප්‍රීතියෙන් සමහරට ඒ අයට ආදර්ශයක් පිණිස තමන්ගේ සිතේ පහළ වෙච්ච මේ මහා ඒ මහ ප්‍රීතිය ප්‍රකාශ කිරීමක් වශයෙන් කළොත් එතන අකුසලයක් වෙන්නේ නැහැ. හැබැයි මොකද රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වගේ උත්තමයන් වහන්සේලා ඒ වගේ උදාන ප්‍රකාශ කරලා තියෙනවා Tamanට තියෙන හැකියාවන්. පැහැදිලිවම ස්වාමීන් වහන්සේ දැන් උදාන පාළියේ තේරගතා පාළියේ ඒ Taman වහන්සේලාගේ ඒ හැකියාවන් Taman වහන්සේලා ලැබු සැනසෙල්ල ප්‍රකාශ කරලා තියෙනවා. එහෙමයි. ඉතින් සාමාන්‍යයෙන් දැන් සමහර වෙලාවට පුතග්ජන කෙනෙක් තමන්ගේ සිල්ගුණ ප්‍රකාශ කිරීමේදී සමනාත වංචනිකව දන්නේම නැහැ යාට සමහරට ටිකක් කැපී පේන්න. ඊළඟට මාන්නෙන් ඒ වගේ ප්‍රකාශනයක් එළියට આવත් විතර චේතනාව තමයි. ඉතින් ඒ වගේ චේතනාවකින් කිව්වොත් ඒක අකුසල පාර්ශික වෙන්න පුළුවන්. හැබැයි කෙනෙකුට ආදර්ශයක් ගන්න නැත්නම් තමන්ගේ හිතේ පහළ වෙච්ච නිර්ආමස සතුට ප්‍රකාශ කිරීම විතර නිවරණයක් හැටියට හිතන්න සංයෝජනයක් හැටියට හිතන්න බෑ. නමුත් අනුරුද්ධ මහරහතන් වහන්සේ එතන ප්‍රකාශ කරේ මට මේ හැම එකම තියෙනවා. ඒතර පොඩි නොසන්සුන් භාවයක් තියෙනවා. නමුත් තාම බැරි වුණා මට මේ ආශ්‍රව නැති කරන්න. එතකොට ඒක සියුම් වශයෙන් මේ උද්දච්චය තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ උද්දච්චය ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි අපි සාමාන්‍යයෙන් පුතත්ජන සිතක ඉඳලා ගත්තොත් හිතේ තියෙන මේ පසුතැවිල්ල. එහෙමයි. මොකද මේ පසුතැවිල්ල දැන් කුසල් කරගන්න බැරි වුණා අකුසල් කරගත්තා කියන මෙන්න මේ කාරණ කාරණාව කෙනෙක් දැන් සමහර කුසල් කරගන්න බැරි වුණා කියලා ඉතින් මොන පසුතැවෙනවා. මේක මේ මිනිස්සුන්ට තියෙන ලෙඩක්. කියන්නේ බෝවිත් සම්බෝ වෙන රෝගයක් වගේ හැම වෙලෙම දැන් <clears throat> සමහර වෙලාවට හොඳ 1000ක් කරලා තියෙනවා. එක වරදයි එක අඩුපාඩුව වෙලා තියෙනවා. අර 10ම අමතකයි මතක් වෙන්නේ හැම වෙලෙම අර අඩුපාඩුව. දැන් අපි ලොකු පින්කමක් කළා වුණත් බලන්න. දැන් ලොකු පින්කමක් කරලා පුදුම මහන්සියක් වෙලා ඒක සංවිධානය කරලා හැබැයි ඒ පින්කම් අමතකයි. ඒ පින්කමේ මතක තියෙන කාලයක් ගැන විච්ච අඩුපාඩු. ඒක මහා ඒ මහා පුදුම දෙයක් මේ පුතත්ජන සිතේ තියෙන මහා අවාසනාවන්ත ස්වභාවයක්. ඒ නිසා ඒ පසුතැවිල්ල නිසාම තමයි මොනම දෙයකට අර තියෙන පසුතැවිල්ල නිසා තමයි වෙන සංසුන්තාවේ ඇති වෙන්නේ. ඇති වෙන්නේ. එහෙමයි. එතකොට අපි හඳුරන්නේ දැන් මේ පසුතැවිල්ල කියන එක ආරම්භයක් විදිහටවත් දැන් අපි හිතමු කාගේ හරි අතින් කිසියම් හාවක් සිද්ධ වෙනවා. සතෙක් මරුණ කියලා හිතමු. එතකොට ඒ සතා මැරීම පිළිබඳව එයාට හිතනකොට යම් කිසි පසුතැවිල්ලක් ඇති වෙනවා. ඒ පසුතැවිල්ලම පාදක කරගෙන එයාට නිවැරදි වෙන්න ඒක උපකාරයක් වෙන්නේ නැද්ද අපි හාඳුනන්නේ. මෙහෙම පසුතැවිල්ලක් ඇති වෙන්න දෙයක් දැන් වුණා. නැවතම සමහර එහෙම පසුතැවිල්ලක් එයාට දැනෙන්නේ නැත්නම් මේ කරේ අපරාධයක් කියලා එයාට හැංගෙන්නේ නැත්නම් සමහරට එයා වැඩි වැඩියෙන් මේ පැත්තට යමක් නරක දේවල් කරන්න පෙළඹෙන්න පුළුවන්. ඒතර පසුතැවිල්ලෙන් යම් කිසි හොඳ වාසියක් ගන්න බැරිද අපේ අපේ ස්වාමීන් වහන්සේ තාම මේ ශ්‍රාවකයන්ට බොහොම වැදගත් තැනකට ගෙනාවා. මොකද මේ එතන හොඳම තැනක් තමයි ස්වාමීන් වහන්සේ. මොකද දැන් පරිදි කළා අමතක කර කර යනවා කියන්නේ ඒක නොකළ යුතු දෙයක් නෙවෙයි. එහෙමනම් හැමෝම වැරදි කරයි, ආමතක කරයි, ආය වැරද්දක් කරයි, ආය අමතක කරයි. ඒක හරියන්නේ නැහැ. එහෙමයි. නමුත් සම්හාස දැන් ඒක ඔය කෛරාටික කමට, කපටි කමට එහෙම යොදා ගන්නත් පුළුවන් සමහරව. එහෙමයි. වාසියට වාසියට. නෑ නමුත් සාමාන්‍ය මෙතන ඇත්තම ඇත්ත වශයෙන්ම අමතක කරන්නත් හොඳ නැහැ. එහෙම. පසුතැවෙන්නත් හොඳ නැහැ. ඒක අමතක කරන්නෙත් නැතුව, පසුතැවෙන්නෙත් නැතුව ඒ වරද වරද හැටියට තේරුම් ගන්න ඕනේ. ආ මගේ අතින් මේවට වරදක් වුණා. ඒක මේ බොරුවට ඇස් දෙක පියාගෙන අමතක කරලා දානවා කියලා එහෙම අමතක කරන්න බෑ. ඒක එහෙම කරව කළොත් ඒක Taman තමයි අවාසිය. එහෙම. එහෙමනම් Tamanගේ අතින් වරදක් වුණාම ආයත සංවරය පිටන් ආ මගේ අතින් මේ වරද්ද වුණා. ඒක ආදීනවය දකින්න අවශ්‍ය වෙනවා නේද? ආදීනව දකින්න අවශ්‍ය වෙනවා. දැන් ස්වාමීන් වහන්සේලා අතර වුණත් බලන්න. ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේලා වැද්දෙනවා. අපි මිට කලින් කතා කරා. එතකොට දැන් බලන්න. වැද්දෙන් Tamanගේ සුළු වරදක් වුණාම තව උපසම්පදා භික්ෂුවකට මතක් කරනවා. පාපොච්චාරණය කරනවා මගේ අතින් මේ වරද වුණා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ මේ වරද ඒ ස්වාමීන් වහන්සේට කිව්වයි කියලා මේ වරද නැති වෙන්නේ නැහැ. ඒ වරද කමා කිරීමක් නෙවෙයි නේද කරන්නේ. වරද කමා කිරීමක් කරන්නේ නැහැ බුද්ධ ශාසනය තුල අපි එතන තෙරුවන් කමා කර ගන්නවා. ඒ අපේ තියෙන ශ්‍රද්ධාවත් එක්ක නමුත් වැරදි කර කර ආමේක වුණා සමාවෙන්න මේක වුණා සමාවෙන්න කියලා එහෙම එහෙම අපෙන්ද බොහොම හොඳ තැනකට ආවා බොහෝ දෙනා හිතන දෙයක් තමයි <coughs> ඔය ආගමික වැඩ කටයුතු කරද්දී සිතින් කයින් වචනින් දැනුවත් හෝ නොදැනුවත්ව කිසියම් වරදක් වුණා නම් සමා වෙන්න කියලා කායන වාචා චිත්තේන ගාථාවක් කියලා. ඒක කිව්වට පස්සේ කරපු වැරදි ඔක්කොම අහෝසි වෙනවා කියන හැඟීමක් තියෙනවා මිනිස්සුන්ට අපේ හැමෝටම. එහෙම වෙනවද? ඇත්තට එහෙම වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් ඒක හොඳ පුරුද්දක් අපේ අපේ අතන. අයි ඒකට එහෙම වෙන්නේ නැත්නම් අපි ඒක කියන්නේ. නෑ එතන ස්වාමීන් වහන්සේ හොඳ නිහතමානී ගුණයක් වැඩෙනවා. තථාගතයන් වහන්සේ ඉදිරිය අපිට නොදැනුවත්ව හරි අපේ තියෙන අර හතවතේම තියෙන ප්‍රසාදේ. අනේ අපෙන් කයෙන් වචනයෙන් සිතින් දැන් අපි ස්වාමීන් වහන්සේ වැඩි ඕන නෑ. අපි ස්වාමීන් වහන්සේලා හැටියට අපි වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට වඳිනකොට අපේ වාක්‍ය බලන්නකො. එහෙමයි. ඒ වාක්‍ය ඉතින් අපි අන්තිම කොටස ගත්තොත් අපි අන්තිමට කියනවා ඕකාස ద్వාරත්‍රේන සතන් සබ්බං අච්ඡයන් කමතම විබන්ති. ස්වාමීනි මගේ මේ ద్వාරත්‍රයෙන් මෙච්ච යම්කිසි කයෙන් වචනෙන් සිතින් නොදොනවත් හරි වරදක් වුණා නම් ඒක සමා වෙන සේක්වා. ස්වාමීන් වහන්සේ අනිත් එක මේ සමාව ගැනීම ලොකු දෙයක්. එහෙමයි. මොකද මේ සමාව ගැන සමාව ගන්නවා කියන්නේ වරද වරදක් ලෙස පිළිගන්නවා. පිළිගන්නවා. මොකද මේ කෙනාට තමයි නිවැරදි වෙන්නත් පුළුවන්. නිවැරදි වෙන්නත් පුළුවන්. මොකද දැන් සාමාන්‍යයෙන් මට ඔය මතක් වෙනවා සාමාන්‍යයෙන් සමාව ගැනීම ගැන කතා කරනකොට සෝරේය සිටුමා ගැන. දැන් බලන්න සෝරේය සිටුමා දවසක් යාමිස රත්නෝර හිටපු සිටු කෙනෙක්. එහෙම. ඉතින් සිටුවරයා දවසක් එයාගේ යාළුවෙක් එක්ක මේ නාන්න ගියා. එහෙම. නාම්බ යනකොට මහා කච්චායන මහරහතන් වහන්සේ සම්පහස් වෙලා උන්වහන්සේ මේ සූර පොරවනවා. අන්දන යන්දිනවා. එහෙමයි. ඒ විලාවේ මේ කච්චායන මහරහතන් වහන්සේ හරිම රූමත් බොහොම ලස්සන කෙනෙක්. රන්වන් පැහැදිලි සිරුරක් තිබිච්ච මේ තිබිච්ච ස්වාමීන් වහන්සේ නම. එහෙමයි. මේ වෙලාවේ මේ සෝරේ සිටුතුමාට ලොකු පාපකාරී සිතුවිල්ලක් ඇති වෙනවා මේ ඇඟ දැකලා ශරීරය දැකලා මේ ස්වාමීන් වහන්සේගේ ශරීරය හරිම ලස්සනයි මේ වගේම ශරීරයක් කරලා නෙවෙයි ස්වාභාවික සිරුර නේද අපි හන්නේ ස්වාභාවික නැත්නම් ඉතින් නානකොට හොදලා යනවනේ එහෙමයි ඉතින් කොහොම හරි සවනහත දැන් මේ මේ වගේ ලස්සන ශරීරයක් මගේ බිරිඳට තිබුණා නම් නැත්නම් මේ ස්වාමීන් වහන්සේ මගේ බිරිඳ වුණා නම් කියලා පාපකාරී සිතිවිල්ලක් ඇති වුණා ඉතින් බලන්න මේ සිතුවිල්ලේ තියෙන භයානකම නපුර මේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ එහෙම හිතනකොටම සූර්යයේ සිතානම් ස්ත්‍රියක් වඩපත් වුණා. ඒක ප්‍රතිවිරුද්ධ කාරණේ අර සිද්ධ වුණා. එයා හිතුවේ හාමුදුරු කාන්තාවක් කියලා එයාගේ බිරිඳ වෙනවා නම් හොඳයි කියලා. නමුත් එයාට කාන්තාවක් වෙන්න ඒ කර්ම බලවේගයේ ස්වභාවය. අනිත් පැත්තයි සිද්ධ වුණේ. ඒ වෙලාවේ දැන් සෝරේගේ සිතානන්ට මේක දැනුණා. දැන් පිරිසත් එක්ක නාන්න යන්න ලැජ්ජයි. පිරිසට නාන්න යන්න බැරලා මේ සිටුතුමා වේගින් දුවගෙන ගියා පාරක් දිගේ. යනකොට ඉතින් ඔය ඒ කාලේ කරත්තනේ. ඉතින් මේ කරත්ත කාරේකට කිව්වා අනේ මාව මේ ඔය මේ තක්ෂලාව පැත්තට අරයි යන්න. මේ සල්ලි තියනවද නැහැ. සල්ලි නෑ මං ගාව. මගේ මුද්දක් තියෙනවා. මේ මුද්ද තියාගෙන මාව එක්ක යන්න. ඒ වෙලාවේ මේක මේ ඇත්තම ලස්සන කතාවක්. එහෙම. ඉතින් අන්තිමට මේ ඒගොල්ලෝ මුද්ද ගත්ත මුද්ද බාර ගන්නකොට දැක්කා මේක මේ බොහොම වටිනා මුද්දක්. එහෙම. ඉතින් තේරුම් ගත්තා මේ සිටු දේවිය දැන් සිට සිටු තුමා කියන්න බෑ දැන් සිටු දේවියා. එහෙම. ඉතින් එක් කරගෙන ගිහිල්ලා ඒ සිටු දේවියක් වුණාට ඉන්නේ නැති සිටු ඇඳුම් පිළි වලින් ඉන්නේ නැහැ. මොකද කෙසේරේට ඇඳුම් මාරු කරගන්න අවකාශ ලැබුණේ නැහැ. ඔව් දැන් සාහරසන්න තමයි. දැන් පිරිමි අය අඳින ඇඳුම් වගේ වද ගහන අයත් අඳිනවා. අඳිනවනේ එහෙම. ඒ වගේ දත්මව තියෙන්නත් ඇති. එහෙමයි. එතකොට ස්වාමීන් කොහොම හරි දැන් මේ මුද්ද පෙන්වුවාම හිතුව මේක මේ සිටුවරේගේ නිකන් සාමාන්‍ය දුප්පත් කෙනෙකුට මෙහෙම මුද්දක් තියෙන බෑ. මෙහෙම මුද්දක් තියෙන්න බෑ කියලා. ඉතින් මේගොල්ලෝ එක්කන් ගිහිල්ලා ඒ නගරයට එක්කන් ගිහිල්ලා ඒ නගරේ හිටපු සිටුතුමාට කිව්වා හොඳ සිටු දේවියක් අපි එක්කන් ආවා. විවාහපත් ඔබතුමාට විවාහපත් කරගන්න පුළුවන් කියලා. ඉතින් එතුමාත් කැමති වුණා. දැන් සෝරහිය සිට දේවියක් කල්පනා කළා. දැන් විච්ච විදි හොඳයි. දැන් කාටවත් කියන්නත් බෑනේ. එතන විවාහපත් වුණා. එතකොට දැන් සිතානන් වශයෙන් ඉන්නකොට ළමයි දෙන්නයි ඊළඟට සිට දේවිය වශයෙන් ඉන්නකොට ළමයි දෙන්නයි. ඉතින් දැන් සෝරේසිකානන්ගේ යාළුවෙක් දවසක් ගැල්වල නැගලා ඉතින් අර ඔය කියන නගරයට ආවා වෙළඳාම් පිණිස. දැන් මෙයා සෝරේය සිටුතුමේ හොඳට දන්නවා දැන් මේ මගේ යාළුවෙක්. ඉතින් ගිහිල්ලා හවර සෝරේය සිටුතුමාගේ පවුලේ කට්ටිය හොඳින් ඉන්නවා. ඒ වෙලාවක හරිම අවාසනාවන් සිදුවීමක් සිද්ධ වුණා. මේ මෙහෙම වෙන ආණ්ඩ කියලා අතුරුදහන් වුණා. ඉතින් දාන බාන ආදී පින්කම් කරලා මේ දැන් එතුමා මරණයටපත් වුණා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒ වෙලාවේ මේ සිටුදිව කිව්වා මේ ඉතින් කතන්දරේ කිව්වා මෙන්න මෙහෙම දෙයක් මමයි ඒ සෝරේ ඉතින් මේ යාළුවාට පුදුම සංවේගයක්. ඒ වෙලාවේ යාළුවක් වචින් එහෙමනම් ඕකට අපිට කච්චායන මහරහතන් වහන්සේගෙන් සමාව ගන්න තිබුණා. ඉතින් දැනුත් ප්‍රමාද නැහැ මොකද ඔකට මහා අකුසලයක් දැන් මේ සාම් දෘෂ්ටිකෝ මේ ජීවිතේම දැන් මේක විපාකයක් ලැබෙලා තියෙනවා. ඒ නිසා අපි මහා කච්චායන ස්වාමීන් වහන්සේට සමාවගමු. ඉතින් කච්චායන ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා සමාවෙන්නවා උන්වහන්සේව මොකටද මගෙන් සමාව ගන්නේ ඉතින් මේ සිටු දේවිය කියවනේ ස්වාමීනි මගේ අතින් මෙන්න මේ පාපකාරී සිතුවිල්ලක් මට ඇති වුණා ඉතින් ඒ නිසා මට සමාවෙන්න ඉතින් මහා කත්තායන ස්වාමීන් වහන්සේ සමාව දුන්නා සමාව දෙනකොටම මෙයා නැවත සිටුවරයා බවට පත් වුණා දැන් එකම ජීවිතේ ඒකාන්තාවක් හැටියට ළමයි දෙන්නයි පිරිමියෙක් හැටියට ළමයි දෙන්න තාප කෙනෙක් හැටියට ඉතින් සෝරේ සිතානන්ට දැන් ලොකු කලකිරීමක් ඇති වුණා දැන් මේ ජීවිතයේ තියෙන ස්වභාවය තේරුණා මේ මොකද්ද මම මේ ගත කරපු කාලේ. එහෙනම් පැවිදි වෙන්න අවසරය ලොත් පැවිදි කළා. ඉතින් දැන් ස්වාමීන් වහන්සේලා ඉතින් ওই පුතර්ජන ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ. උන්වහන්සේලා මේ සෝරේ ස්වාමීන් වහන්සේගෙන් ඇවිල්ලා අහන ඔබ වහන්සේ දැන් දෙපැත්තෙම දරුවෝ ඉන්නවා. තාත්තා කෙනෙක් වශයෙන්ම දරුවෝ ඉන්නවා. අම්මා කෙනෙකුත් වශයෙන්ම දරුවෝ ඉන්නවා. ඔබ වහන්සේ අම්මා කෙනෙක් වශයෙන් හිටපු කාලේ දරුවන්ට වැඩියෙන් ආදරේ තාත්තා කෙනෙක් වශයෙන් හිටපු කාලේ. ස්වාමීන් වහන්සේලාට ඉතින් ඕන හැමදේම ඕන ඉතින්. එහෙමයි. මාත් අහන්නේ ඒකේ ස්වාමීන් වහන්සේ ඉතින් කොහොම හරි ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලා කිව්වා මේ ස්වාමීන් වහන්සේලාට මේ මේ සෝරේ ස්වාමීන් වහන්සේ අම්මා කෙනෙක් වශයෙන් ඉන්න කාලේ ලැබිච්ච දරුවන්ට මම ගොඩක් ආදරේ ආදරේ මම සෙනෙහසනේ මම සෙනෙහසනේ ඉතින් දැන් කාලේ ගියා තව කාලයක් ගිහිල්ලා ආයෙත් මේ ප්‍රශ්නේ දවසක් වෙන හාමුදුරු කට්ටියක් ඇහුවා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කිව්වා මම මොන දරුවන්ටවත් ආදරේ නැහැ. ඒකට උන්වහන්සේ නිකලෙස් වෙලා මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. මම මෙතන සාමාන්‍යයෙන් කතාව කිව්වේ මේ කතාව සම්පූර්ණ කරන්න ඕන නිසා ඒක ඔක්කොම කිව්වා. නමුත් මෙතන හරි වැදගත් තැනක් තියෙනවා. බලන්න අර අපේ අතින් වරදක් වුණා නම් ස්වාමීන් වහන්සේ ඒ වරදට අපි සමාව ගැනීම ඉතාම වැදගත්. දැන් බලන්න අපේ සිංහල චාරිත්‍රවල ස්වාමීනාක අවුරුද්දකට සැරයක් වැඩි හිටියෝ දැන් ගෙදරක වුණත් දැන් මේ තමන් වැඩි හිටි සහෝදරයන්ට පවා අම්මා තාත්තට ඥාතියින්ට බුලත්තක් දීලා වැඳලා ඉතින් මගේ අතින් වරදක් වුණා නම් සමාවෙන්න කියවලු තාම වටිනා ගුණ ස්වාමින් වහන්සේලා වස්පවාරණය කරන මහපවාරණය මහපවාරණය ආ එතනදී ස්වාමීන් වහන්සේ ඇත්තට තමන්ගේ තියෙන මගේ වරදක් තිබ්බනම් ඒ වරදවල් පෙන්වන්න මට මගේ අතින් සමාව ලැබුවනම් සැකයක් තියෙනවා නම් හරි කියන්න කියලා අනුකම්පා කළා කියන්න කියලා. එතකොට කියන්නේ එතකොට බලන්න සාත් මේ නිහතමානීත්වය මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න ලොකුම උපකාරයක්. එතකොට දැන් මේ සමාව ගැනීම බොහොම වටිනවා දැන්. දැන් ඔය පැරණි සමාව ගන්නවටත් වැඩිය හුදේ කර මානය අඩු කර ගන්නට කරන ක්‍රියාකාරකමක් වගේ. ක්‍රියාකාරකමක් වගේ. ඇත්තට සම්පූර්ණ සමහර වෙලාවට දැන් පැරණි පොතපතේ තියෙනවානේ. අම්මා තාත්තට අඩුපාඩුවක් වුණා නම් මම දැකලා තියෙනවා පරණ පොත්වල තියෙනවා මේ දැන් තමන්ගේ හිත හදාගන්න බැරි නම් සොහොනට ගිහිල්ලා හරි අම්මා තාත්තගෙන් සමාව ගන්න. ඉතින් සමාවක් ලැබෙන එකක් නෙවෙයි. නමුත් ඒකෙන් තමන්ගේ අර පසුතැවිල්ල නැති කරගන්න පුළුවන්. එහෙමයි. දැන් අතරම සාමනාද එතන හරි බරපතල තත්ත්වයක් තියෙන ආර්ය උපවාදී. එහෙමයි. රහතන් වහන්සේ නමකට අපි ආක්‍රෝෂ පරිභව කරලා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් නිවන් අවබෝධ කරගන්නවත් බෑනේ මේ අපහන දැන් ඒ වගේ සිද්ධියක් උනේ අර රහතන් වහන්සේ නමකකට අර වගේ කතාවක් කියපු නිසාද නැත්නම් සමාවෙන්න ඕන මම මේ ප්‍රශ්නේ අහුවට දැන් අද කාලෙත් සමහර විට ගිහියෝ හාමුදුරුවෝ දැකලා ඔය වගේ සිතුවිලිත් ඇති කරගන්නවා ඇතිනේ අපහන්නේ එතකොට මේ ලස්සන ලස්සන හාමුදුරුවෝ දැකලා අනේ මගේ මහත්ය වුණා නම් නෝන වුණා නම් හොඳයි කියලා හිතන අවස්ථාවලුත් ඇතිනේ. ඒතර ඇයි ඒ අයට එහෙම පරිවර්තනයක් නොවෙන්නේ? නෑ සම්මත ඇත්තම ඇත්තම දැන් එහෙම සම්මත හොඳ තැනක් මත ගෙනාවේ. එහෙමයි. දැන් ඇත්තටම එතනදි ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ මහා රහතන් වහන්සේ නමක් නම් අර වගේ ප්‍රතිපාකයක් ලැබෙන්න පුළුවන්. මෙතන සාමාන්‍ය පුත්‍රජන භික්ෂුවක් කෙරෙහි උනත් එහෙම හිතනවා නම් ඒක මහා භයානක අකුසලයක්. මොකද භ්‍රමචර්යාවක් ආරක්ෂා කරන කෙනෙක් පිළිබඳව එහෙම සිතුවිල්ලක් ඇති වෙන එක ඇත්තට සුසු දෙයක් නෙවෙයි. එහෙම. මොකද ඒ කෙලෙස් ගති. මම මේ ස්වාමීන් වහන්සේ මේ ධර්මය අපි මේකට කා කෙරෙහිවත් කලකිරීලා වැඩක් නැහැ. ඇත්ත වශයෙන්ම මේ හැම දෙයක්ම සාමක පින්කම් ඔය නොයෙක් දේවල් මේ කෙලෙස් එක තමයි ගොඩක් දුරට යන්නේ. දැන් මට මේ ළඟදී දවසක එක මහත්මයෙක්ගේ කතාව අහලා හරි පුදුම වුණා. යම්කිසි ආයතනයක මහත්මයෙක් අපි මේක කමන්න විවෘතව කිව්වට දෙයක් නැහැ. මේ ඒ මහත්මයා ඉතින් බණට ආරාධනා කළා. එතුමා ධර්මයට බොහොම ලැබි කෙනෙක්. ඉතින් එතුමා ඉතින් අර ඉතිලොඟ ආයතනයේ දෙකේ ඉඳලා තුන දක්වා බණ කියලා අර නෝටිස් එකක් එන්න ගහලා. ඉතින් උදන් බණට ස්වාමීන් වහන්සේ එක්ක යන්නේ එතුමාම ආවා. ශාලා ආයතනය මම ආයතනයේ නම කියන්න ආසන. ඉතින් බණට දැන් වඩාමගෙන යන්න එනකොට ඉතින් නෝනලා කට්ටියක් වෙනවා ඒක නෝනා කෙනෙක් අහනවලු මේ ටිකක් මේ තරුණම නෝනා කෙනෙකුත් නෙවෙයි නැති වයසේ නෝනා කෙනෙක් අහනවා ආද කවුද එන්නේ හාමුදුරුවෝ ඉතින් නම කිව්වා මා දන්නේ නැහැ හාමුදුරුවෝ ලස්සනයිද එතකොට දැන් බණ හොඳයිද කියලා නෙමෙයි මේ ඇහුවේ එහෙම හාමුදුරුවෝ ලස්සනයිද කියලා එතකොට බලන්න මේ කෙලස් කියන සංහාර කොච්චර භයානකද අපහන්නේ තරුණම කෙනෙක් නෙවෙයි කියලා ප්‍රකාශනයක් කළා මොකද එහෙම නෑ ඒ එහෙම කරේ ස්වාමීන් ඒ මහත්තයා කිව්වා මට ස්වාමීන් දැන් අපි හිතමු සාමාන්‍ය තරුණ කියලා තරුණ කියන්න පුළුවන් අවුරුදු 20 කියලා අහක කෙනෙක් නම් අපිට පොඩි අවස්ථාවක් දෙන්න පුළුවන් ඉතින් අර නිකන් දන්න කමටවත් කියලා මේක දැන් තල තුනා කෙනෙක් කරපු ප්‍රකාශය ගැන තමයි මේ මහත්තයාට හරි පුදුම වෙලා වහන්සේ ගැන ප්‍රඥා දශකයේ වගේ ඉන්නේ ප්‍රඥා දශකයේ වගේ. ඉතින් මහත්තයා මේ මට කිව්වේ ස්වාමීන් වහන්සේ මේක මේකයි ස්වභාවය. මේ මෙතන මේ මේ අර මෙතන ලොකු බණක් කියන්නේ සරල බණක් කියන්න මොකද අර ඒකත් හේතු ගන්නන්න තමයි මහත්තයා කාරණේ කිව්වේ. නමුත් මම ඒ වෙලාවේ කල්පනා කළා පුදුම දෙයක් ඉතින් ඇත්තටම අහන්න ඕනේ අහඳුනගේ බණ හොඳයිද? මේ එහෙමනේ අහන්න. එහෙමයි. ඒක ඒකට ස්වාමීන් වහන්සේ අපි තේරුම් ගන්න ඕනේ ඉතින් මේ ස්වභාවය අපි සෑම දෙයක්ම මේ පුතග්ජන ලෝකේ හැටි කෙලෙස් එක්ක තමයි මේ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඉතින් අපි නිසා අපි ඒ තේරුම් අරගෙන කටයුතු කරන්න මහන්සි ගන්නට ඕනේ. ඉතින් ඇත්තම කියන අපි දැන් කතා කරන්නේ සමාව ගැනීම සමාව ගැනීම ඉතාම වටිනා දෙයක්. මොකද ඒක අපේ ಗುಣ වැඩෙන්න ලොකු උපකාරයක්. ස්වාමීන් වහන්සේලා හැමදාම තමන්ගේ ගුරුවරුන්ට වැඩිහිටියන්ට වඳිනකොට හැම මොහොතකම උදේට හවසට ඕකාස ద్వාරත්වයෙන් එකතන් සද්දන් අනේ අපේ මේ ద్వාරත්වයෙන් මිච්ච වරදට සමාවන සේක්කම මොකක් හරි වරදක් වුණා නම් එහෙමයි එතන දැන් මේ අනතිමානී ගුණය ඉස්මතු වෙනවා වගේම අපේ හාඳුරනේ තමන් අතින් වරදක් වුණාය කියලා හිතලා ඒ සමාව ගැනීම තුළ මානසික වශයෙන් ලොකු නිදහසක් සැහැල්ලුවක් ඇති වෙනව නේද අපි හඳුන්නේ. පැහැදිලිවම සානස දැන් ඒක තමයි ඒතන තමයි ඒක වටින්නේ. දැන් මේ පසුතැවීමනේ අපි දැන් මේ කතා කරේ. එහෙමයි. දැන් මේ මානසික නිදහස ඒ සාමය හිතේ සැනසෙල්ල හදාගන්න තමයි අපි අර්ධය කරන්නේ. දැන් අර මිය පරලෝකයේ අම්මා තාත්තගෙන් සෝනට ගිහිල්ලා සමාව ගත්තට ඒ සමාවක් ඉතින් ඒ දෙමව්පියන්ට දෙන්න එහෙම ලැබෙන්නේ නැහැ. මොකද තමන්ගේ හිත හදා ගන්න තමයි. රහතන් වහන්සේ නමකට ආක්‍රෝෂ පරිභව කළොත් ඒත් ඒ උන්වහන්සේගේ ආධාන සිද්ධ වෙච්ච තැනට ගිහිල්ලා සමාව ගන්න කියලා. නැත්නම් නිවන් දකින්නවත් බෑ කියනවා. ඒ හැබැයි මෙතන සාන තව පැත්තක් තියෙනවා. තව පැත්තක් තියෙනවා කියලා කියන්නේ අපි දැන් අපි සමාව ගන්නකොට මේ සත්පුරුෂයෝ සමාව දෙන්නත් සැදී පැහැදී ඉන්නට ඕන. ඉන්න ඕන. එහෙමයි. දැන් සමහරු සමාව ඉල්ලන්න ඉල්ලන්න සමාව දෙන්නේ. අර වඳින්න වඳින්න තව සමහරව අපි හඳුනන්නේ සමාව ගනිමින් නැවත නැවත ඒ දේම කරන අයත් ඉන්නවා. එහෙම අයත් ඉන්නවා. ඒක අපි හන්නේ මම අවසර දෙනවා නම් පොඩි දෙයක් කියන්න. දැන් අපි උදාහරණයකට ගත්තොත් බොහෝ දෙනා පන්සලට යනවා බෝධි පූජා කියන්න. එහෙනම් ඉතින් බෝධි පූජා කවි පොත් එහෙමත් තියෙනවා. මේ රසන කවි තියෙනවනේ අපි හන්නේ. දැන් සමහරව ඉතින් වන්දනා කරලා ඔක්කොම කරලා ඉවර වෙලා මතක් වෙනවා අනේ මේ බෝමළුවේ ඇවිදිනකොට කොළ එහෙම පෑගුණානේ බෝකොළ පෑගුණානේ මගේ අතින් පව් සිද්ධ වුණාද දන්නේ නැහැ කියලා අත වෙලා පසුතැවිල්ලක් ඇති වෙලා පොත දිගහැරලා කවිය පෙරලා දානවා පෙරලගෙන ඔන්න බලාගෙන කියනවා මම මේ මළුවට යනවා එනවා බෝමුල් බෝපත් මට පෑගෙනවා සමාව දී මගේ පව් වරවනවා බෝ රජුනේ මට සමාව දෙනවා කියලා කවිය කියනවා හොඳයි නේ වරදක් වුණා නම් සමාව ගන්න. හාමුදුරනේ වැඩේ තියෙන්නේ සමහර අය ඉන්නවා පහුවෙන්ද ගිහේ ඒ බොමුණු කපා ගන්නවා. මොකද පස්සේ අර කවිය කියන්න පුළුවන් පොතේ කවිය තියෙනවා කියන මානසිකත්වයේ. ඒකද කෙරෙන්න ඕන වරද වරදක් විදිහට දැකලා සමාව අරගෙන නැවත ඒක කරන්න විතර අපි හඳුරු මතක් කරපු විදිහට අර ආයති සංවරයේ පිහිටන ගුණයට අවශ්‍ය වෙන්නේ මොකද බොහෝ දෙනා ආ ඉතින් අහවලා සමාවක් දෙනවා මම වරදක් කරාට කමක් නැහැ කියන අර සමාව දෙන්න කෙනෙක් ඉන්න නිසා බය නැතිව ඊළඟට නැවත වැරද්ද කරන්න පෙළඹෙන අවස්ථාවක් තියෙනව නේද අපි හන්නේ. ඔය සාමාන්‍යයෙන් මතක් කරපු එක දෙයක් සමහරවන් සාමාන්‍ය දැන් ඔය බෝධිමලු ගෝමලුවේ විතරක් නෙවෙයි සමහර පුදුම විදිහට තමන්ගේ බිරිඳට ස්වාමියාට ආය මේ වැරද්ද කරන්නේ කරන්නේ කියලා සමහර ගෝලයෝ ශිෂ්‍යයන්ට මේ මේ ගුරුවරුන්ට මේ වැරද්ද කරන්නේ නැහැ කියලා කිය කියා සමාව අරගෙන ආපහු ඒකම කරන අවස්ථාවක් තියෙනවා. ඒක ස්වාමීනාත් මේ ඇත්තට මේක අර හිරිවොත්තප්ප දෙක නැතිකම. එහෙමයි. ඒ ලැජ්ජා බයක් කියන්නේ කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න ලැජ්ජාවක් නැහැ. බයක් නැහැ. ඒ Taman දීපු පොරොන්දුව දැන් සමහරුන්ට මේ පොරොන්දු කියනවා නිකන් සාමාන්‍ය දේවල් වලටපත් වෙලාන්නේ. එහෙමයි. ඒ මොකද හරි මම මේක කරනවාමයි කියනවා ඒක කරන්නේ ඊළඟට ඇත්තටම ස්වාමීන් වහන්සේ අපි ওই වචනේ පාවිච්චි කරන්න හොඳ නැහැ. Tamanට කරන්න පුළුවන් නම් විතරක් ඒවට පොරොන්දු වෙනවා. මොකද දැන් ඇත්තටම අපි එක ටිකක් ව්‍යවහාරය හදාගන්න ඕනේ. දැන් මම මේකට උත්සාහ කරන්නම් කියලා. ආ එහෙම. මොකද නැත්තම් මේක මේ සලකා බලන්න. සලකා බලන්න. മന്ത്രിවරු ගොඩක් අය පාවිච්චි කරන වචනයක්. බලපන් ඒගොල්ලෝ පද වචන පාවිච්චි කරනවා. කල්පනා කරලා බලලා උත්තර දෙනවා. මේ නෑ ඇත්තටම සාහනද මොකද මේ මිනිස්සුන්ට දැන් මේ පොරොන්දු කියන එක දැන් ඒ තරමට විශ්වාසයක් නැහැ. මොකද සාමනාත කීප එක හරි වරිනවා. මොකද සමහරව හේ සමාව ගන්නවා, නැවත වැරදි කරනවා, ආය සමාව ගන්නවා, ආය වැරදි කරනවා. ඒක සුසු දෙයක් නෙවෙයි. හැබැයි යම් කෙනෙක් සාමනාංශ ඒ පැත්තත් අපි විශේෂයෙන්ම සලකන්න ඕන. අපි දන්නේ කුසල් පැත්ත යන්නේ ගොඩක් දුරට. කෙනෙක්ගේ අතින් වරදක් වුණාම ඒ කෙනා සමාව ගන්නවා නම් මම දැකලා තියෙනවා මට ඒ අධ්‍යක්ෂකෙන් තියෙන සමාව දෙන්නේ නැහැ සමාව. එහෙමයි. ඉතින් මේ වරදට සමාව ගන්න කියම ඒකම කියනවා කියන මොන විදිහකටවත් එහෙම. ඒකට සමාව දෙන්නේ නැහැ. නමුත් අපි මහරහතන් වහන්සේලා දිහා බලපුවාම දැන් සරියුත් මහරහතන් වහන්සේගේ චරිත චරිතා ප්‍රධානය බලපුවාම උන්වහන්සේලා මේ සමාව ඉල්ලපු ගමන් සමාව දීලා තියෙනවා. සහ සරිත් මහ රහතන් වහන්සේ එතෙන්දී මතක් කරනවා මගේ අතින් නොදුනවත්කමක් නිසා වරදක් වුණා මට සමා වෙන්න කියලා. සමා වෙන්න කියලා. කියලා තියෙනවා. ඇත්තට දසවන දැන් බලන්න දැන් අතනදී අර මේ අර උනාල පින්ඩ පාතේ වඩන විතර පිටක කෙනෙක් ඇවිල්ලා ගැහුවා නිවසනවාද කියලා බලන්න. ඉතින් බමුණට පව් කියලා හිතලා බමුණා ගිල්ලා කිව්වා අනේ මට සමා වෙන්න කියලා. සරියොත් මහ රහතන් වහන්සේ එතනදී ඇයි මට ගැහුවේ කියලා හිවෙනා ඉස්සෙල්ලා. එහෙමයි. ඉස්සෙල්ලා මේ සමාව ඉල්ලනකොට සමාව දුන්නා. ඊට පස්සේ ඇහුවයි මට කැහුවේ කියලා. දැන් අපිට එහෙම පුරුද්දක් එහෙමත් නැහැ. අපි සමාව දෙන්න මේකේ තව තව ඉතින් කරුණු හොයලා මට මේකට සමාවක් දෙන්නම බෑ. මම මේක පුදුම මේ වැරදක් මට මේකෙන් උනේ. ඉතින් ඒකම ඇදලා ගන්නවා නම් ඒක ඇත්තම වැරදි. ඒ තුල අපි හඳුරන්නේ නැති වෙන්නේ අර නොසන්සුන්කම නේද? පසුතැවිල්ල. පසුතැවිල්ල. මේ පසුතැවිල්ල ස්වාමීන් වහන්සේ ඉතින් අති භයානක දෙයක්. මොකද පසුතැවිල්ල නිසා සමහර වෙලාවට මේ කෙනෙකුට කියා නිම කරන්න බැරි තරම් මූලිකව හිතේ ඇති වෙන නොසන්සුන් භාවය. නොසන්සුන් භාවය සමාධියට ප්‍රතිපක්ෂ ධර්මයක්. ප්‍රතිපක්ෂ ධර්මයක්. අපේනේ සිත් වශයෙන් ගත්තාම කොහොමද මේ පසුතැවිල්ල ගැන මේ ඇති වෙන්නේ අභිධර්මයේදී? ඔව් සාමාන්‍යයෙන් සිත් වශයෙන් ගත්තාම මේ පසුතැවිල්ල ස්වාමීන් වහන්සේ දෝමනස් සහගත අතික සම්ප්‍රිත සිද්දකින් තමයි කෙනෙක් පසුතැවෙන්නේ. එහෙමයි. දැන් පසු දැන් ද්වේෂය කියලා පටිගය කියලා කියන අපිට තේරෙනවනේ කෙනෙකුට කේන්තියක් ගාම ව්‍යාපාදයක් තරහක් ඇති වුණාම අපට පේනවා ඒක කෙලින්ම හම්බෙන්න තරහ කියලා. එහෙමයි. ඊළඟට ওই තරහම ස්වාමීන් වහන්සේ ඔය පසුතැවිල්ල හැටියට ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙමයි. දැන් පටිගය කියන එක වෙන කෙනෙක් කෙරෙහි ඇතිවෙන්නේ. නමුත් මේ පසුතැවිල්ල තමා කෙරෙහිමයි ඇතිවෙන්නේ. ඒකත් හැබැයි දෝමනස සිත් එකම තමයි. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් ශෝකය. එහෙමයි. ඊළඟට හැඬීම පිළිකුල පටික්කුල දැන් පිළිකුල භාවනාව නෙවෙයි යම් කිසි දෙයක් පිළිකුල් කරන එකත් ඇත්තම ද්වේෂය සමායන අපි හන්නේ දැන් එක දෙයක් කියුණා පසුතැවිල්ල තමා කෙරෙහි ඇතිවෙන එක පටිඝය අනුන් කෙරෙහි ඇතිවෙන එකක් කියලා පටිගය තමන් කෙරෙහි ඇති වෙන්න බැරිද හඳුන. දැන් සියදිවි හානි කර ගැනීමක් වගේ අවස්ථාවකදී දැන් සමහරු කේන්ති කියලා තමන්ගේම පපුවට ගා ගන්නවා. මම මැරිලවත් යන්නේ නැහනේ. ඔය ආදි වශයෙන් කියලා. එතකොට එතන එන පටිඝය Tamanට නෙවෙයි දක. ඔව් නෑ. ඉතින් ඇත්තටම බහුල වශයෙන් මම කිව්වේ සම. බහුල වශයෙන් පටිඝය ඇති වෙන්නේ වෙන කෙනෙක් වෙන. ඇත්තටම දැන් සිවිදී නසා ගැනීමේදී තනි කරව ඒ පටිඝය Taman කෙරෙහිම ඇතිවීමක් වෙනවා. ඇත්තටම පසුතැවිල්ලක් තියෙනවා. ඒතර දෝමනස්ස කියන වචනේ මොකද්ද මෙතනද ගැලපෙන්නේ අපිට? දෝමනස්ස කියලා කියන්නේ සම්පූර්ණ පසුතැවීම අපි ගත්තොත් දැන් පසුතැවීම සම්බන්ධ සිත් වශයෙන් ඇහුවේ. එහෙම. අපි සිත් දෙක ගැන චුට්ටක් කිව්වොත් දෝමනස සහගත පටික සම්පයුක්ත අසංකාරිකයි සසංකාරිකයි කියන සිද්ද එක. එහෙම. එතකොට සාමාන්‍ය දෝමනසය කියලා කියන්නේ දැන් පටිගය කියන්නේ දැන් ගැටෙන අරමුණක් හම්බුණාට පස්සේ සාම එතන සෝමනසයක් ඇති වෙන්න දෙයක් නැහැ. එහෙම. දෝමනසය තමයි පහළ වෙන්නේ. එහෙම. එතකොට ගැටෙන අරමුණක්. ඒ කියන්නේ දෝමනස කියන්නේ නිකන් දුක්ඛිත ස්වභාවය. දුක්ඛිත ස්වභාවය. එහෙම. දෝමනස. එහෙම. එතකොට දැන් ගැටෙන අරමුණක් හමුණා ඒක දෝමනස් වෙනවා. ඒකට ඒක එකපාරම Tamanට කිසිම උත්සාහයක් නැතුව නිකම්ම ඒ දෙස් පටිකසිත ඇති වෙන්න පුළුවන්. එහෙමයි. ඊළඟට Taman කාගේ හරි උත්සාහයක් මේ පටිකසිත ඇති වෙන්න පුළුවන්. ඒක දෙවන සිත. දැන් තමයි ඔතනදී පසුතැවිල්ල කියලා අපි ගත්තාම දැන් බලන්න දැන් පසුතැවිල්ලේදී මොකක් හරි ගැටෙන අරමුණක් හම්බෙලා තියෙනවා නැත්නම් පසුතැවෙන්නේ නැහැ එහෙම. ඒ මොකක් හරි දැන් සමහරුන්ට මේ සවුනාද මේ ඒක පුදුම දෙයක් මේ මොනවා හරි ගැටෙන අරමුණු අරමුණක් හම්බ වෙනවා. ඒක හරිම අවාසනාවක්. සමහරවිට මුළු ජීවිත කාලය පුදුම විදිහට පින්කම් කරලා. අපි අර මෙහෙම හිතන්නාම සමහර හොඳ අරමුණු වලත් ගැටෙන අවස්ථා තියෙනවා. හොඳ අරමුණක් ගැටෙනවා සම්ම. ගැටෙනවා නේද? හොඳ අරමුණු වලත් ගැටෙනවා. ඒකෙන් අර පසුතැවිල්ලක් තියෙනවා. දැන් අපි පින්කම් කරලා මිනිස්සු කොච්චර පසුතැවෙනවද? රාදේ මගේ තල්ලේ ටික මම හොඳට මේ තියෙන තරම් මේ ගිහින් පූජා කරා අන්තිමට තමයි මොකුත් නැහැ. එහෙම හිතන මිනිස්සු ඉන්නවා. එහෙමයි. දීලා කනගාටු වෙනවා. දීලා කනගාටු වෙනවා. ඒ පසුතැවිල්ල. ඊළඟට සමහරලාට කෙනෙකුට දැන් අපි හිතමු ඉවසගෙන ඉන්නවා කෙනෙකුට. බයින් නැතුව. පස්සේ පසුතැවෙනවා මට මේ මූණට හම්බෙච්ච වෙලාව දෙකක් කියන්න බැරි වුණානේ කියලා අර දර්බාන්ද දැන් අර එතන ඉවසගෙන ඉඳීම යහපත් දෙයක් එතන ඉවසීමක් නේ. එහෙම. නමුත් පස්සේ පසුත වෙනවා මේ මිනිස්සයා මට මොනට හම්බෙච්ච වෙලාවේ මොකක් හරි මේ දෙකක් කියන්න බැරුණා කියලා බයින්න බැරුණා දොස් පවරන්න බැරුණා කියලා එතෙන් පසුත වෙනවා. ඇත්තටම ස්වාමීන් වහන්සේ අද ගත්තාම මේ මේ හොඳ කරලා බොහෝ දෙනා හොඳ දේවල් කරලා කොච්චරවත් පසුතැවෙනවා. එහෙනම් පසුතැවීම අපි මතක් කළොත් පසුතැවීම කල නරක ගැන පසුතැවෙනවා කරගන්න බැරි වෙයි කියලා හිතන හොඳ ගැනත් පසුතැවෙනවා. දැන් සමහරවිට ඇත්තට මේක මේ පසුතැවීම අපි ගත්තාම මේක මේ හැම දෙයකටම මිනිස්සු මේකට ඒ Tamanට පසුත වෙන්න ඕනේ හදාගන්න හදාගන්න ක්‍රමයක්ත් තියෙනවා. මේකකින් හරි පසුත වෙනවා. දැන් බලන්න දැන් ඔන්න වයෝවෘද්ධ කෙනෙක් හමුනම ධර්මයේ පිළිබඳව අනේ අපිට මේ ධර්මයේ ඉස්සර හම්බුන්නේ අපි අපරාධික ඇත්තටම නවංකෝ පසුත වෙනවා එහෙනම් තරුණ කෙනා සහ මේ එතනදී පොඩි ද්වේෂයක් පටිඝ චේතනාවකුත් ඇති වෙනවා නේද පටිඝේ හඳුනටත් බනිනවා අපිට කිව්වේ නැහැ ඉස්සර හඳුනලා මේවා දැන් තමයි ඉගෙන ගන්න කියලා පරණ කට්ටියට බනිනවා. ඒ අර බලන්න මේ පසුතැවීමත් එක්ක ඒ මොකද දෝමනස හිතම එතන තියෙන්නේ. එහෙමයි. ඊළඟට දැන් බලන්න තරුණ කෙනෙක් ඔය පස්සෙන් මගේ අතින් මේ වැරදිවල් වුණා. ඊළඟට මගේ දැන් දැන් මිගේ පෙරදම ශිෂ්‍යෙක් හම්බුනා ළමෙක්. ඉතින් එයා දැන් ගණගෙන දැන් මට කියනවා එනට සාන්ත මට හරි දුකයි මගේ කාලේ සෑහෙන අපතේ ගියා. අර බලන්න මොකක් හරි අල්ලගෙන මිනිස්සු පසුතැවෙන එක ස්වභාවයක් දැන් සීල ගුණ පුරන ස්වාමීන් වහන්සේලා මේ හොඳටම කෝටියක් සංවර සීලය රකිනවා. මේ එක දෙයක් අල්ලගෙන එහෙම සමහරවිට පසුත වෙනවා. ඒයි අපි හන්නේ එහෙම වෙන්නේ. එහෙම වෙන්නේ සම්හාස මොකද ඒකට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. එකක් ධර්මයේ පිළිබඳව නිවැරදි අවබෝධයක් තියෙනවා නම් මේක නිවරණයක් කියලා දන්නවනම් මේක මහා ආවරණයක් කියලා දන්නවනම් ওই පසුතැවීම ඇති කරගන්නේ කරගන්නේ දැන් මොකද අර උපාය දන්නෝ අපාය නොවේද කියපු විදිහට අන්න හරිය පැරණි කියවන වගේ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ අපේ ශ්‍රාවක පින්නතුලාට අපි කියන්නේ තමන් කරපු දහසක් හොඳ දේවල් තියෙනවා දැන් දන් දෙනවා සිල් රකින්නවා දැන් ඔය හැම දායකෙක් හැම බෞද්ධෙක්ම සාංශ දානයක් දෙනවනේ පන්සලට එහෙම අනිවාර්යයෙන් ඕක සී කරන්නේ නැහැ නේ විච්ච වැරදි ටිකම තමයි හිත හිතා හැරෙන්නේ එහෙමයි ඒක හරි භයානකයි. මොකද එහෙම වෙනකොට යා මානසික අතීතයේ ජීවත් වෙන කෙනෙක් නේද අපි හන්නේ. අතීතයේ සිදුවෙන අතීතයේ ජීවත් වෙන කිසිම වර්තමාන කියන්නේ කිසිම මේ වර්තමාන ජීවත් වෙන ස්වභාවයක් නැහැ. අන්තිම සංකෝප භයානකත්වය තමයි සමහර වෙලාවට කිසිම වරදක් කරන්නේ නැතුව. එහෙම. කිසිම වරදක් කරන්නේ නැතුව පසුතැවිල්ල නිසා අපාගත වෙන්නත් පුළුවන්. එහෙම. දැන් කිසිම වරදක් කරන්නේ නැතුව පසුතැවෙනවා කියන එක කොහොමද වෙන්නේ කියලා පොඩ්ඩක් කිසිම වරදක් කියන්නේ සැකේට එහෙමයි අපි හිතමු දැන් වරදක් සිද්ධ වෙලා නැහැ එහෙමයි වරදක් සිද්ධ වෙලා නැහැ වරදක් සිද්ධ වුණාද කියලා සැකේ දැන් සමහර ස්වාමීන් වහන්සේලා අපි මේක අතරම එහෙම සාකච්ඡා කරලා කමන්න දැන් අපේ උපසම්පදා සීලේ සමහර ශික්ෂාපද තියෙනවා. එහෙම. මේ ශික්ෂාපද පිළිබඳව මේක පුදුම විද්‍යට ග්‍රහණය කරගෙන මේ දැක්කට සීලේ තියෙන ඊතර වෙන්න. එහෙම. පහුරක් කරගන්න. එහෙම. මේක ග්‍රහණය කරගෙන මම මේ කියන්නේ මෙතන මේ ශික්ෂාවට ගරුත්වය නැති කරගන්න කියන එක නෙවෙයි. නමුත් මේ අති දහවණයට ගිහලා මේක මේ මොනාද උනාද මේක එතකොට මේ නිවරණ වැඩ කරන්න ඕනේ ඔක්කොම දැන් හිතේ තියෙනවා. එහෙම සාමාන්‍යයෙන් සීලය අපි පාවිච්චි කරන්නේ සමාධියට පාදක වන ධර්මයක් විදියට. පාදක වන ධර්මයක්. නමුත් මේ හිතේ නොසන්සුන් භාවය ඇති කරගන්නම සීලය උපයෝගී කරගන්න අර කැඩිච්ච ඒවා ගැන කල්පනා කරන්න. අන්න හරි. ඉතින් අතරම සානස දැන් මම අර සාමදාහස අහපු පළවෙනි ප්‍රශ්නේ වරදක් නැතුව පසුතැවෙනවාද කියලා. ඇත්තටම වරදක් නැතුව පසුතැවෙන්න ඕන වගේ අවස්ථා. එහෙමයි. කියන්නේ තමන්ගේ වරදක් වෙලා කියලා හිතනවා. වරදක් වෙලා කියලා හිතනවා. දැන් සමහරකට වරදක් වෙලා කියමුකෝ. ඇත්තටම වෙලා නම් අපි ඇත්තටම දැන් අපි හිතමු සමහරවිට තමන් නොදොනවත් වැරදි වෙලා තියෙනවා. සමහරවිට දැන් විනේ තියෙනවානේ සචිත්තක අචිත්තක කියලා. හිත ඇතුව කෙරෙන දේවලුත් තියෙනවා. හිත නැතුව දේවලුත් කෙරෙනවා. එහෙමයි. මට මතක් වෙන එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. කාශ්‍යප බුද්ධ ශාසනය. උන්වහන්සේ දැන් කාශ්‍යප බුද්ධ ශාසනය තියෙන කාලේ මිනිස්සුන්ට ආයස තිබුණානේ ස්වාමීන් වහන්සේ අවුරුදු 20000ක් ආයස තිබුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අවුරුදු 10000 මහානදම් පිරුවා. නාම් පිරිසුදු මහානදම් පිරුවා. ඉතින් මුන්වහන්සේ දවසක් මේ ගංගකින් ඈතර වෙන්න අර පාරුවකට අඩිය තියෙනකොට මේ පාරුව හෙල වෙනවනේ ස්වාමීන් වහන්සේ. ඉතින් මුන්වහන්සේ ගම් විවෘති පිටිච්ච ගහක් කොළ ගහක අත්තක් අල්ලගෙන පාරුවට නැග පාරුව ටිකක් එහාට යනකොට අර අත්ත ඇදිලා ආවා. එහෙම. ඉතින් කොළයක් දෙකක් කැඩුනා. එහෙම. උපසම්පදා භික්ෂුවකට කොළ අතු කඩන්න බෑනේ. එහෙම. ඒක ශික්ෂාපදය. මොකද මේ කොළයක් කැඩුවයි කියලා කවුරුත් අපාය යන්නේ නැහැ නිසා. එහෙම. එහෙනම් ඉතින් ඔය මේ ගස් කපන මිනිස්සු එහෙම ඉතින් එහෙමයි. කොහොම අපාය එහෙම එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් ශික්ෂාපදයක් පැනෙවුවා. මේක ඉන්ද්‍රියක් තියෙන මේ ගහක් කොළක්වත් උපසම්පදා භික්ෂුවට වැඩි සංවරය පිණිස කියන උපසම්පදාසික විශේෂ සීලයක් නැහැම. ඉතින් කඩන්න එපා කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේට දැන් එක පුංචිම පුංචි අවතක්. ඒක මහලොකු අවතක් නෙවෙයි. අවතක් කියන්නේ වරදක්. වරදක්. හම. ඒ ස්වාමීන් වහන්සේ දැන් එතකොට ස්වාමීන් වහන්සේ හිතලා කැඩුවෙත් නෑ දැන්. උන්වහන්සේ කඩන්න චේතනාවක් තිබුණේ නෑ. එහෙම. නමුත් කොළ ටික අතට ආවා. අතට ආවා. මේ ස්වාමීන් වහන්සේ මේකම කල්පනා කරා. ඇත්තටම බැලුවොත් එතන හාන්දර වරදක් කළා නෑ නේද? වරදක් කළා නෑ. මම ඒකයි කිව්වේ වරදක් නැතුව වෙන දේවල්. ඒකයි අචිත්තක කියන්නේ. අචිත්තක කියන්නේ සිත නැතුව. එහෙමයි. බුදුහාම දැන් මේකම හිතනවානේ මම මෙච්චර කාලයක් මේ උපසම්පදා සීලය ආරක්ෂා කළා. අයියෝ මට විච්ච විපත්තිය. ඉතින් මෙහෙම හිතලා හිතලා අර පසුතැවිල්ල ඇති කරගෙන මුන්නහන්සේ මේකෙම ලෙඩ වුණා. එහෙමයි. මේකෙම ලෙඩ වෙලා ආහාර දැන් ගත්තාම ඒවා දිරවන්නේ නැතුව යනවා. එහෙමයි. ඒ තරමට දැන් මේක හිතට බලපෑව බලන්න මේ පුංචි ප්‍රශ්නේ. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් දැන් මහතර ක්‍රමයකට තිබ්බනේ ඕනනම් එහෙම අචිත්තක වාරි සචිත්තකව හරි හිත ඇතුව හරි නැතුව හරි මේක වුණා නම් කරන්න තියෙන පුංචිම දේ තමයි ඒක දේශනාගාමිනේ ඇවතක් ඉතින් ගිහිල්ලා මේ සාමනාත නමකට ඉතින් ගිහිල්ලා මේවත් දෙසනවා මගේ අතින් මෙහෙම වරදක් නෑ ඒක අමතක කළා දාන ඒ වරදයන් පිළිගත්තා ඒක එහෙම ඉතින් එහාට ඒක ගෙඩියන්න අවශ්‍ය නැහැ නේද මේ ස්වාමීන් වහන්සේට ඒව වුණෙත් නෑ. උන්වහන්සේ මේකම හිත හිතාගෙන මේකෙම අපවත් වුණා. ඒ කියන්නේ අර වරදින් නිදහස් වෙන ඒකට පිළියම් යොදන ක්‍රමයේ ධර්මඥානය එහඳුරු පාවිච්චි කරේ නෑ. පාවිච්චි කරේ නෑ. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ උන්වහන්සේට මොකද වුනේ? දැන් බොහොම සීලවන්තේ කවුරුත් දසදහක් නේ අපි අපිට අවුරුදු 100ක්වත් අද ආයුෂක් නැහැ. එහෙමයි. ඒත් අපිට මේ මහානදම් පුරන්න උපරිම ලැබෙන්නේ අවුරුදු 50ක් 60ක් අපි පොඩි කාලේ මහාන වෙච්ච ඉඳන්. එහෙමයි. එතකොට අවුරුදු දසදහක් ඉතා පිරිසිදුව දැන් සාමාන්‍යයෙන් දන්නවා කොච්චර බරපතල ශික්ෂාවද තියෙනවා. එහෙමයි. ඒ සියල්ලම ඉතා හොඳට ආරක්ෂා කරලා අන්තිමට මේ ස්වාමීන් වහන්සේ මේ නොකල වරදකට උන්වහන්සේ අසනීප වෙලා ඒකෙම අපවත් වුණා. අපවත් වෙලා අර අර අර ගන් ඉවුරේම නාගෙක් වෙලා ඉපදුණා. එහෙමයි. එතකොට බලන්න ස්වාමීන් වහන්සේ මේ පසුතැවීමේ තියෙන බරපතලකම තියෙන භයානකම කිසි වරදක් නැතුව. එහෙමයි. ඉතින් වරදක් වුණත් ඌට වඩා ලොකු වරදක් වුණත් ඕනම කෙනෙකුට ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ තුල නැවත සැකසෙන්න පුළුවන්. මේක කරුණා ශාසනයක් නේද? පැහැදිලිවම සාමනා. මේ වචනේ තාම හොඳයි. මේක ඇත්තටම කරුණා ශාසනයක්. උන්වහන්සේ බෝධි සම්භාර පිරුවේ මේ කරුණාව නිසා. එහෙමයි. එහෙමනම් මේ ශාසනය ඕනම කෙනෙකුට නැවත සකස් වෙන්න පුළුවන්. සකස් වෙන්න බැරි කෙනෙක් නෑ. එහෙමයි. දැන් අපිට ඒක හොඳටම උදාහරණයක් තමයි සාමනාන්ත අඟුලිමාල මහරහතන් වහන්සේ. එහෙමයි. දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ මේ සුළු පටු වැරදවල් කරපු කෙනෙක්ද කියන්නේ මේ සාමාන්‍ය සත්ව ඝාතනනේ මිනිස්සු ඝාතනය කරේ. එහෙම. දහසකට වඩා මිනිස්සු මැරුව මිනිස්සේ අන්තිමට සසුන්ගත වෙලා උන්වහන්සේ රහතන් වහන්සේ නමක් වඩපත් වුණා. එහෙමයි. එතකොට දැන් බලන්න දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ උන්වහන්සේ රහත් වුණා. රහත් වුණාට පස්සේ උන්වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ දැන් වික්ෂුන් වහන්සේලා පුතත්ජනයි කල්පනා කළා අඟුලිමාල මහරහතන් වහන්සේ නෑ රහතන් වහන්සේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඇති වෙන මනුස්සයෙක් නැරුවා. ඊළඟට උන්වහන්සේ ජීවිතේ කාලයක් මහානදම පෙරුවා. උන්වහන්සේ කොහේ ඉපදෙලාද? උන්වහන්සේ දැන් එක කාලයක් මේ විදිහට නරක විදිහට මහා භයානක අකුසල් කරා මහානදම පෙරුවා. ඉතින් දවසක් කොහොම කතා වෙනකොට බුදුරජාණන් වහන්සේට ධම්සභා මණ්ඩපයට වඩිනකොට උන්වහන්සේට මේක ඇහිලා ඇහුවා. බුදුරජාණන්තුන් වහන්සේ ස්වාමීන් මෙන්න මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ ගැන කල්පනා කරේ. උන්වහන්සේ කොහේ ඉපදිලා ඇද්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා අඟුලිමාල කොහෙවත් ඉපදුන්නේ උන්වහන්සේ මහා රහතන් වහන්සේ නමක් වඩපත් වුණා කියලා උන්වහන්සේ ලස්සන දෙසුමක් සංස ලෝක වර්ගයේ තියෙනවා ගාථාවක් අර ඒ ගාථාවේ අදහස තමයි ස්වාමීන් වහන්සේ කුසලේ කුසලේන ත්‍ිතියති කියලා ගන්නවා එහෙම යංච කම්මං යංච කම්මං කතං ද නතං කම්මං කතං සාදු යං කත්වානාලිකෝ ඒක ඒ ගාථානේ ඒ ගාථානේ සාමාන්‍ය එතකොට මේක කියන්නේ ඇත්තටම යම් කිසි කෙනෙක් මොනවා හරි හේතුවක් නිසා නොදන්න කාලේ අකුසල ධර්ම සිද්ධ කරලා යම් කිසි දවසක මේක තේරුම් ගත්තට පස්සේ ආයත සංවරය පිටලා එයා මේ අකුසල ධර්ම කුසල් වලින් වහලවන යංච කම්මං කතම් පාපං කුසලේන පිටි පිටි යන්න හරි සමහත එතකොට දැන් ඒ කුසල ධර්ම වලින් අර අකුසල යටපත් කරන මේ යටපත් කරනවා කියලා කියන්නේ ඇත්තටම අර තමන්ගේ වරද තේරුම් අරගෙන කුසල ධර්මයේ යෙදෙනවා යෙදෙනවා යෙදෙන කොටන අර ලෝණ ඵල වර්ගයේ සඳහන් ලෝණ කැදේම තමයි සම්මත එතකොට දැන් තථාගතයන් වහන්සේ වදාारण ඒ අයට සෝල්මන් ලෝකම් පපාසිත අබ්බා මුතුවර වලාකුලෙන් මෑත් වුණු සඳ මඩල වගේ අය බබලනවා කියලා බුදුරජාණන් දේශනා කළා. අනිත් එක අපි හන්නේ තවත් අපිට ගන්න පුළුවන් දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේලා විදිහට 220ක් සිල්පද ආරක්ෂා කරන්නට. ඒතර බුදුරජාණන් වහන්සේගේ සමයෙහිදී ඒ 220ම ඉස්සෙල්ලා හාමුදුරු උල්ලංඝනය කරපු හින්දානේ සිල්පද පනවන්න උනේ. එතකොට අපි හන්නේ වැරදි කරපු අයනේ ඒ ඒ අනුව බැලුවහම මුලදී ඒක වරදක් කියලා දන්නේ නැති හින්දා ඒක කළා. නමුත් ඒ අය ඊට පස්සේ එකෙන් මිදිලා ගොඩක් අය මගඵල ලබන් නිවන් ලබන්නේ නැති නේද අපි හඳ. ඒ කියන්නේ වරදක් කරපු නිසාම නිවන් දකින්න බෑ කියලා වැරදි කියනවා සිද්ධ වෙනවා. එතනදී අර ආයත සංවරයේ පිළිටීම තමයි වැදගත් වෙන්නේ. ඒකම වැදගත් වෙන්නේ. දැන් අපි දැන් අපි භාවනා කරනකොට සිත යනවා. එහෙමයි. සිත යනවා කියන්නේ අපි ඒක ඒක යන එක නවත් අන්න ඒක හිතේ ස්වභාවය යන එක තමයි. හැබැයි ඒ යන සිත සාවනට ආය ගන්නවා නම් ඒක තමයි වටින්නේ. ඒ කරන වැරදිත් එක්ක අර හිතේ ඇතිවෙන නොසන්සුන්කම පාලනය කර ගැනීම තමයි කළ යුතු. අනකන්නේ උද්දච්චය පසුතැවීම නැති කරගන්න කුමක්ද කළ යුත්තේ කියන එක අවසාන වශයෙන් නැත්තම් සාමාන්‍යයෙන් දැන් අපි පසුතැවීම නැති කරගන්න මූලික වශයෙන් අපිට අඟුලිමාල මහරහතන් වහන්සේගේ වගේ චරිතයක් ඇත්තටම අපේ ජීවිතයට ගලප ගත්තොත් දැන් එහෙම වැරදි මේ මිනිස්සු අතින් අද අපේ කාගේවත් මේ අපේ ශ්‍රාවකයන් සිද්ධ වෙලා නැහැ නේද? ඊට මෙහා තියෙන පොඩි පොඩි අඩුපාඩු සිද්ධ වෙලා. එහෙනම් කොහොමද මෙයන්ට ගැලවෙන්න පුළුවන්? එහෙම. අර සම්නාතික වගේ ලෝණපල සූත්‍රයට අනුව අපි කුසල ධර්මයන්ගේ ලියනකොට ඒ අකුසලයේ යටපත් කරන්න අවස්ථාව තියෙනවා. ඊළඟට ස්වාමීනාත් මේ උද්දච්ච කුක්කුච්ච කියන අපේ නිවර්ණ දෙකක් වශයෙන් ගත්තොත් මේ දෙකට තියෙන හොඳම දේ තමයි මේ නොසන්සුන්තාවය පසුතැවිල්ල කියන දෙක පාලනය කරගන්න විශේෂයෙන්ම තමන් නිවැරදි භාවය ඇති කරගන්න ඕන. නිවැරදි භාවය කියන්නේ සීලවන්ත භාවයේ හොඳට ඇති කරගන්න ඕන ඊළඟට චිත්තෝප සමය. ඒ කියන්නේ සමත භාවනාවකින් හිතේ සංසම් ස්වභාවය ඇති කරගන්න අපි මහන්සි ගන්න ඕන. එහෙමයි. එහෙම වුණොත් අපට ඒකාන්තයෙන්ම මේ නීවරණ නැත්නම් මේ සංයෝජන ධර්ම දෙක පාලනය කරගන්න අවස්ථාව තියෙනවා. එහෙමයි. අපි හන්නේ අපිට નિયમિત කාල වේලාවත් අවසන් වෙගෙන යන ශේෂයක් තියෙනවද අපි සාකච්ඡා කළේ මූලිකව අපි හඳුන්නේ මේ උද්ධච්ච සංයෝජන පිළිබඳව. ඉතින් අවසාන වශයෙන් මේ සංයෝජන ධර්මය හිතේ ඇති වෙන කෙනෙක් එය නැති කර ගැනීමට අවශ්‍ය කරන ක්‍රමවේදය පිළිබඳවත් අපි හාමුදුරු මනා ලෙස පැහැදිලි කළා. දැන් අපි මෙහෙම මතක් කළොත් හරියද කළ වැරදි ගැන දැන් පසුතැවිලි වෙවි දුක් වෙවි ඉඳීම අනවශ්‍ය දෙයක්. දැන් වරද වරදක් විදිහට දැකීම වැදගත්. නැවත ආයති සංවරයේ පිහිටන්න ඕන. ආයති සංවරයේ පිහිටලා වර්තමානයේ තුල හිත පිහිටුවාගෙන පුළුවන් තරම් කුසලයට නැඹුරු ජීවිතයක් ගත කිරීම තුළ ඔබේ අකුසල් මැඩ පවත්වාගෙන සසර ගමන සූපපත් කරගන්න පුළුවන්කම උදා කරගන්න පුළුවන්. පැහැදිලිවම සම්මාස. ඉතින් ඇත්තටම මට පුංචි අවස්ථාවක් දෙන්න. ඉතින් අද විශේෂිත වූ දවසක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කතන්‍යෝ කතවේදී පුද්ගලෝ දුර්ලභ ලෝකස්මී. කළගුණ දන්න කළගුණ සලකන අය ඊටාම දුර්ලභයි. ඉතින් අද විශේෂිත දවසක් කියලා කියන්නේ අපේ මේ ධර්මාසනේ නැත්නම් මේ ධර්ම සාකච්ඡාවේ මේ එහා පැත්තේ ඉඳගෙන බොහෝම ඥානවන්තව ධර්ම ගෞරවයෙන් අපේ මේ ප්‍රශ්න විමසන අපේ ගෞරවනීය අපේ කල්යාණ මිත්‍ර තලල්ලේ සම්බකිත්ති ස්වාමීන් වහන්සේගේ දයාබර මෑණියන් සාමා කජනායක මෑණියන් අභාවයටපත් වෙලා හරියටම අදට මාස 3ක් සම්පූර්ණ වෙනවා. ඉතින් මේ අවස්ථාව අපි විශේෂයෙන්ම සිහිපත් කරනවා. අපි ජීවිත පුරාම අපි දෙන වහන්සේම අපි බොහොම සහෝදර ස්වාමීන් වහන්සේලා අපි දෙන වහන්සේම මේ ජීවිතේ පුරාම රැස් කරගත් කුසල් අනන්තයි අපරිමාණයි. ඒ අම්මා විශේෂයෙන් මේ අම්මට නැවතින් අනුමෝදන් කරන්න ඕනේ කියලා අපි හිතන්නේ නමුත් ඒ අපි ඉතින් අනුමෝදන් කරනවා. මොකද මේ වගේ ශාසනයට ඉතාම වටිනා ශ්‍රවණක් සකස් කරලා බුද්ධ ශාසනයට පූජා කළා කියලා කියන්නේ අම්මට ඒකම නිවන් දකින්නටම උපකාර වෙන මහා කුසලයක්. ඒ නිසා අපේ සහෝදර කලල්ලේ සම්බිකිති ස්වාමීන් වහන්සේ දයාබර මෑණියන් වහන්සේට අපේ ජීවිතයේ පුරාමත් මේ ධර්ම සාකච්ඡාවෙන් දැනිට වන උදාාර පුණ්‍ය ශක්තියත් ඒ දයාබර මෑණියන්ට ඒකාන්තයෙන් කෙනේවා. කොයි ලෝකේ හරි ඉඳලා සිය පුතුණුවන් ප්‍රධාන මේ මහ සංගරුවන අනුමෝදන් කරන මේ කුසල් සාදු සාදු කියා අනුමෝදන් වෙත්වා. එතුම් යුගයේ පුනර්භවයේ සුගතියක් වේවා. වහ වහාම නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා බොහෝම ගෞරවයෙන් සාදු සාදු අපහාන්නේ බොහොම පින් සිදු වේවා අපගේ දයාබර මෑණියන් වහන්සේ වෙනුවෙන් ඒ විශේෂ පුණ්‍ය අනුමෝදනාව සිදු කිරීම පිළිබඳව පින්නතුනේ අද මේ උතුම් ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාවේ දායකත්වයේ උසුලා කටයුතු කරන්නේ අපට තවත් ලබැඳි හිත ඇති දයාබර මෑණි කෙනෙක් පිය කෙනෙක් හා සමානව අප ගැන සොයා බලන දායකයවලක් එක්සත් රාජධානියේ ලිච්ෆීල්ඩ් නුවර විසින ශීලා කුමාරිහාමි ඉඹුල් මල්ගම මහත්මණිය සහ මෑණියන් සහ වෛද්‍ය චන්ද්‍රහේරත් මැතිතුමන් අද මේ පින්කමේ දායකත්වය උසුලා කටයුතු කරනවා. ඉතින් අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා විශේෂයෙන් මීට අවුරුදු 24කට පෙර විය වුණු එම මහාත්මණියගේ දයාබර මෑණියන් වන විසෝමණිකේ මාතාවට පින් අනුමෝදන් කිරීමට ඒ වගේම එම මෑණියන්ට ශීලා කුමාරි මෑණියන්ට වයස අවුරුදු 6 දිවිය වුණ ලොකු බණ්ඩාර නිලමේ පියතුමාට පින් අනුමෝදන් කරන්නට අපේක්ෂා කරනවා. එසේම චන්ද්‍රා හේරත් දොස්තර මහත්මයාගේ දෙමව්පියන්, වියෝන සහෝදර සහෝදරියන්, ඥාති හිත මිතුරන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ ශීලා කුමාරයාමි මෑණියන් බලාපොරොත්තු වෙනවා ඊට තුන් මාසයකට කලින් විය වුණ අපේ දයාබර මෑණියන් වහන්සේ සාමාජ ජනායක මාතාවට පින් අනුමෝදන් කරන්න ඒ වගේම සම්බුද්ධ ශාසනයට අතිමහත් සේවාවක් සිදු කරලා අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අද දිනට අපේ පින්වත් ශීලා කුමාරි හාමිඹුල් මල්ගම මෑණියන් සහ චන්ද්‍රහේ රත්නතුමන් යුග ජීවිතයට පාතබල වසර 50ක් සම්පූර්ණ වෙනවා 50 වෙනි විවාහ සංවත්සරයේ සමරන වෙලාවේ ඒ දෙපළට තුනුරුවන්ගේ ආශිර්වාදය සිත ශාන්තිය ප්‍රාර්ථනා කරන බොහෝම හිතසුව බොහොම ලෙන්ගතව කරුණාවෙන් මෛත්‍රෙන් අපි ස්වාමින් වහන්සේලා දෙනවම දෙපළට නිදුක් නිරෝගී සුව චිරජීවනය සැලසේවා මේ ශාසනයට සිදු කරන මහඟු සේවාව තවත් හොඳින් සිදු කරගෙන යන්න අවශ්‍ය සියලු ශක්තිය ධෛර්ය ලැබේවා ආයුවන් සප බල ප්‍රඥාවන්ගෙන් දිනු වේවා කියලා ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම මේ කොරෝනා වසංගත රෝගයේ තත්ත්වයෙන් ගෙවල් වලටම සීමා වෙලා ඉන්නට ඒ පින්නතුන්ට සිද්ධ වෙලා තියෙන වෙලාවේ කායික මානසික සැනසෙල්ල සුවේ උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ දීපල බලාපොරොත්තු වෙන මේ පින් බලන ඉක්මනට සසර කෙටි කරගෙන, කල්යාණ මිත්‍රයන් අසුරු කරගෙන, සත්පුරුෂ අසුර ලබාගෙන ඉක්මනින් නිවන් සුව සාක්ෂාත් කරගැනීමේ භාග්‍ය ලැබේවා කියලා. ඒ පවුලේ පුතුන් වන දිල්රුවන්, සඳරුවන්, විදර්ශන ඇතුළු ඒ අයගේ සහකාරියන්ටද ඒ වගේම පවුලේ මුණුබුරු මිනිබිරියන්ටද ජීවිත වාසනාවන්ත වීමට දුක් පීඩා දුරු කරගෙන ඉදිරි ජීවිතේ සාර්ථක කර ගැනීමට මේ උතුම් ධර්ම දානමේ කුසල බලය ඉවහල් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින්කම් සඳහා විවිධාකාරයෙන් උදව් උපකාර කරන ඥාතිය නිවන සම්පි විජේකෝන් සහ ඒ පවුලේ හැම දෙනාටම පින් අත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මේ ස්වාමින් වහන්සේලා දෙනම මේ කරන උදාර සේවය නොකඩවා කරගෙන යාමට බුදු පියාණන් වහන්සේ තුනුරුවන්ගේ ආශිර්වාදේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත් ශීලා කුමාර් හාමි බුල්ගම මල්ගම මෑණියන් එවැගේම වෛද්‍ය චන්ද්‍රා හේරත් නැතිතුමන් දයාබර දෙමාපියන්සේ බොහොම ලෙන්ගතුව අපි ස්වාමින් වහන්සේලා දෙනමතම මේ ආශිර්වාදය සිද්ධ කරද්දී අපි ඒ ආශිර්වාදය කරලා ඒ අත්තන්ටත් යොමු කරන යත්තන්ගේ සිතන්ගේ සිතුම් පැතුම් බලාපොරොත්තු එලෙසින් මිෂ්ඨ වේවා පරලෝසපක්ෂියල ඥාතීන්ට පින් අයිති වේවා කියලා අපි පිටසිතින් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම 50 වන විවාහ සංවත්සරයේ සමරන එක්සත් රාජධානිය ලිච්ඡවීල් නුවර වෙසෙන අද මේ ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාවට දායකත්වයේ දරා කටයුතු කරන පින්වත් ශීලා කුමාරි හාමිඹුල් මල්ගම මාතාවටත් වෛද්‍ය චන්ද්‍රා හේරත් මහත්මයාටත් පවුලේ දරුවන්ට මුණුබුරු මිනිවිරයන් හැම දිනාටම සිත ශාන්තිය සැනසෙල්ල උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාටම සියලු ශාන්තිය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ වැඩසටහන සාර්ථකව ඔබ වෙත සමීප කරවන්නට වෙහෙසන මහන්සි වෙන බෞද්ධ ආනාලිකාවේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් නැවත ලබන සතියේ ධර්ම සාකච්ඡාව සමගින් මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන් අද අපි මේ උතුම් ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාවෙන් සමුගන්නවා හැම දිනාටම තුනුරුවන් සතු අනන්ත ගුණ බල මහිමින් සියලු ආශිර්වාද උදා වේවා කියලා ඉදසිතින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම පෙරවන් සම්මා ධම්මානුපස්සනා එන්න දකින්න අවබෝධ කරගන්න